මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න බණ්ඩිරාල නොහොත් බණ්ඩියාගේ පොස්සේ නිමිති කිරියල දෙන දිගේලි කර සිටියේදී මුවන්පැලසේ මානාපතන කැලෑවෙන් අතුරුදන් වෙයි. හිටි හැටියේ මසන්න ලැබුණු මේ අතුරුදන් වීම නිසා ගමේ එකිනෙකා අතර කටකතා ආරංචි පැතිරෙයි. මතවාද ගැටුම් සමග නොහොද නෝකාඩු පැන නගී. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට සිටු ආරච්චිල තමන් හා අමනාපයෙන් සිටි. නන්දෝරිස් කිරියල දෙන සොරකම් කොට විකුණුවේ යයි බොරු චෝදනාවක් කර දඬු කඳේ ගසා දඬුවම් කරයි. ඒත් දින තුනක් ගත වෙද්දී කිරියල දෙන මානාපතන පහළ කැලෑවේ සිට නැවත හමු වීම නිසා ආරච්චිල මහත් ගැටලු සහගත තත්වයකට මුහුණ දෙයි. <laughs> බල්ලා බොරණ සද්දෙට මං මේ ඇවිත් ඩිංගිත්තක් විපරම් කෙරුවේ. මං දුටුවේ නෑ උඹ ඉන්නවා. ඔහෙද මේ තකහණියක් වහන් උනේ. බල්ලාගේ ගෝරනාඩුවටම හිත ගැස්සුණා අයිබුවන්. මං ඌ කඩාගෙනවත් එයිද කියලා පිටිකොනට වහන් වුණා. මේ ආපම් බණ්ඩිරාලේ. උඹ මේ වලව්වේ හතර මායිමේ කොහේ වහන් වෙලා හිටියත් බල්ලා කියන සතාට ඉව තියෙනවා. බැරි වෙලාවත් යකඩ කූඩු ඇර දැමලා තිබ්බනම් හැම උඹ කම්මුතුයි. අව් අව් ඒත් හොඳ වෙලාවට බලු කූඩුව වහලා දමලා තිබ්බයයි පුවන්. විතර කියනකොටත් මගේ ඇඟ කිලි පොළනවා මේ මේ මේ මේ. ගිනි බිජ්ජුම්බරයක් වෙන්න තිබිච්ච එක 99න් උඹ බේරුණා කියලා හිතාගනින්. තේරුණාද? ආ අර අර අර පේනව නේද උඹට අර අර අර අර කටපත්තා යාගෙනම ජූතයා වගේ ඉන්න හැටි දැක්කද බොන්හත් එක් වගේ බල්ලේ ආව් ආව් බයේ බෑ උරුවේ පිනකට තමයි අද නම් බේරුනේ මාව දැන් එතකොට මොකද උඹට මේ වලව්ව පැත්තට අද එන්න හිතුනේ කාරණාවල් කීපයක්ම හින්දා ඕ හදා එහෙනම් ඔහෙන් ඈඳිගෙන කරන්ට එන කියාපන්කෝ ආරංචියක් වුණා පහුගිය හන්දියේ මේ වලව්වේ බණ්ඩට හදික් කැටුණා කියලා. ආව් ආව් ආව් හදියක් කැටුණා තමයි. හාතුරු කොමකට කරපු දෙයක් තාමත් හරියට වැඩක් බලක් කර කියා ගන්න බෑ ඌට. හතුරු ඉතින් හැමතැනමනේ හතුරු හතුරු. ඔව් ඔව්. මටත් මේ ඒ වගේ වින්නැහියක් හිටිලයි මම මේ ආවේ අර මොකද්ද මොකද්ද මොකද්ද වින්නැහිය? ඈ? සමුන් සන්තකේ කාසි පනං නිදං වස්තු රන් රිදී මුතුමැණික් මොනවද මොනවද හොරුන්ට ගන්න හංගගෙන හිටපු අය කියපන් හොරාතුරු කරදරයක් නම් තමයි ආයුබෝවන්. ඒකනේ බණ්ඩියෝ මම මේ කියන්නේ. මේ මුවන් පැලස්සේ කාලගේ හැටි මං හොඳට දන්නවා. ආරච්චිලට හොරෙන් වහන් කර කර වටිනා කියන දේවල් තියාගෙන ඉඳලා මොකක් හරි තක්කමක් වෙච්ච වෙලාවක ඕන් ආරච්චිලා හොයාගෙන දුවගෙන එනවා මෙතන රාජකාරියක් කරගන්නට කියලා. එහෙමයි. ඉතින් මේකත් ඉතින් මයි සාන්තකේතම තිබිච්ච වස්තුවක් නම් තමයි. ඒත් ඉතින් වහන් කරගෙන හිටපු જાතිය දෙයක් නන්නේ යායි පුවන්. ඔබ රාජකාරියක් කරගන්න ආව නම් ඔය ප්‍රහේලිකා නැතුව කෙලින්ම කාරණේ කියාපන්. කාරණේ කියාපන්. කියන්නම් කියන්නම් අයියෝ කියන්නම් තමුන්නාන්සේ දන්නෝ මයේ කිරියල දෙන අර පුස්සි. ඔව් ඔව් ඉතින් ඉතින් මොකද පුස්සිට වෙලා තියෙන්නේ දැන්? ඈ අඩප්පරයක් එහෙම දැන් කුර රෝගයක්ද? එහෙමත් නෙවෙයි අයිබුවන්. හරි හරි එහෙනම් මොකද්ද කියපන්? මං ඊයේ උදේ පුච්චිව දක්කගෙන ගිහින් මේ මානාපතන කලාව හරියේ මේ ඒකීව දිගෑලි කරලා. ඔව් දිගෑලි කරලා බයි ඉතින් ඉතින් ඉතින්. ඔව්. <laughs> සතාට වතුර ටිකක් දෙන්න කියලා ඉරමුදුන් වෙන්ට ඇරලා මං ආයෙමත් මානාපතනට ගොහින් බැලුවා පුස්සි දිගේලි කරපු තැන නෑ මොනවා ඔව් හොඳට හොයලා බැලුවේ නැද්ද ඔය ළඟ ළඟ බැදි කුට්ටි අකුල් ගාලා සෙවත් läගලද කියලා ඈ මත් දහනෙට ගියපු ගමන් මානපතන පුරාම කාල් ගෑවා හ්ම් ඉතින් පහළමුවන් පැලසි මහ කැලේ ඇස්සෙත් ඉරකල වැටෙන කම්ම හේව්වා ආරච්චිලා මාත්‍යෝ කොතනකවත් නැහැ. පිටවාව ගන්න බෑ. පිටවාව ගන්න බෑ මට අයියෝ. හිතවාව ගන්න අමාරුයි. හරි හරි ආ දැන් ඉතින් උඹ ඔය ආණ්ඩාවෝ ගෑවට මොකද මේ? මුස්සි උඹ හොයාගෙන එන මය ඈ? එදී එරත් මේ මුවන් පැලැස්ස කැලෑවේ ඔච්චර ඈත මානාපතනක ඌ දෙගිලි කරන්ට ගියේ කොටියා දීයා ගැනවත් නොදැනද උඹ? ආ අනේ අනේ මවින් ඇයියක් නම් වෙන්න එපා දෙයියනේ. දවස දවස ගානේ මේ බෝතල් පහක් කිරි දීපු සතා. ඔව්. දකින්න උඩ වයි හඳුන් පොතෝ ගලපත්තු වෙනවා හරි හරි දැන් ඉතින් ඒකෙන් කාරි නෑ කුලේ කරකෙක් නැති වුණාම ඉස්සෙල්ලම කරන දේ උඹ කොලාද කියපන් මට ඔව් දුන්නේ දැනුම් දෙන්න ආවා හරි මට දැනුම් දෙන එකත් හරි ඒත් මෝඩයෝ මේ මුවන් පැලැස්ස කියන්නේ බොහෝම බල සම්පන්න හාස්කම් ඇති දේවාඩවියක් තේරුණාද උඹට මේකේ මේ හැම සීපාවෙක්ම මංගල දේවතාවුන් වහන්සේට බාරවග උඹ දන්නවද මංගල දෙයියෝ ගැන දන්නවා වුණාට හාඳුනේ මතකෙට ආවේ නෑ අයියෝ සාක්කි විපතකදීවත් උඹලට දෙයියන් බුදුන් මතක් වෙන්නේ නැති එකනේ පුදුමේ කියන්නේ මොන තරම් බරපතල වරදක්ද හා හා ආ ඔන්න ඔන්න ඔන්න ගමනක් ගොහින් මැනිකෙත් එනවා මේ පැත්තේ ආ බෑම තමයි මං හිතුවේ වලව්වේ ඇතුලේ වැඩ ඇති කියලා ඈඳි ගනින් ඈඳි ගනින් මම මේ පොඩි ගමනක් ගියා බණ්ඩිගාල. දැන් මේ දකින්න කොටයි මතකෙට ආවේ. අපි බණ්ඩකොල්ලට ටිකක් සනීපමදි නෙවෙයි. බැරිද ටික දොහකට වලව්වට එන්න? <clears throat> කාලෙකින් මිනිහා මේ ඇවිල්ලා තියෙන්නේ පුරස්නෙකට. මොකද්ද පුරස්නේ? මය ගිරියල දෙන නැති වෙලා මැනිකේ. ඇයි මංගර දෙයියන්ටවත් බාරයක් උනේ නැතේ? මේ දැන් කතා කර කර හිටියේ තේ ගැන තමයි. මේ මිනිහා මේ වෙනකන් මංගර දෙයි හාමුදුරුව ගැන දන්නෙත් නෑනේ බලන්ටකෝ. ඔව්. මේක නම් දෙයියන්ට ඔප්පු වෙන දෙයක් තමයි. එහෙමනම් දැන් ගොහින් සතා ලැබපු තැනට tamunge ගේ ඇතුළට කහ වතුර ඉහලා ඈ කාසියක් කහ වතුරෙන් හොදලා සුදු රෙදි කඩක ගැට ගහලා පුළුවන් නම් මල් පැලකුත් හදලා. මල් පූජා කරලා පහනකුත් පත්තු කරලා කන්න ලව්වක් කරන්ට. ඇහුණා නේද උඹට? ආ සීපා සත්තු නැති වුණාම මුලින්ම මංගර දෙයියන්ට පඩුල්ලනවා කියන්නේ ඕන් ඕකට. ඒත් එක්කම ඔය යන ගමම්ම වෙදමාම ළඟට ගෙහුම් නිමිත්තකාරිය බැලුවටත් කමක් නෑ. සතාට දැන් මොනවද වෙලා තියෙන්නේ? සතා හම්බ නැද්ද? මොකද්ද අපි කරන්න ඕනේ? ඕන් ඔය හැම දෙයක්ම බෙදමාම නිමිත්තට කියයි. ඔව් මණිකගේ උපහැරණෙත් බොහොම හොඳයි. නිමිත්තටත් හැම දෙයක්ම අහුවෙනවා. මේ ආපු ගමනින් මගේ අම්මා මුත්තා කාලෙවත් නාහපු දේවල් අද මම ඉගෙන ගත්තා. ඔව්. සතා හොරකම් කරලාද විකුණලාද ඈ හෝඩුවවල් මොනවද කියලා මාත් හොයලා බලන්නම්කෝ. හරක දිගේලි කරලා හිටපු තැන උගේ කරට දාපු කණුවේ තිබුණු ලණුපට කවුරු හරි ගලවලා මේ එතනම දාලා ගිහිල්ලා තිබුණා නෙවෙයි. එහෙම නෙවෙයි. ඒක ඉතින් හරක ඇදලාම උගේ කරෙන් ගැලවුණා වෙන්නත් පුළුවන් නෙමෙයි. ඔව් ඔව් ඔව් ඔව්. එහෙම වෙන්නත් පුළුවන්. ඔව්. බාගෙදාට කවුරු හරි හරකට ඉබාගාත යන්න උගේ කරෙන් ගැලෙව්වා වෙන්නත් පුළුවන්. නැද්ද මම? ඒක තමයි. කුස්සික සැරයිනේ. ආටවත් ලං වෙන්න බෑ. ආනින්ට පනිනවා. ඔව්. එහෙනම් ඉතින් ඌම ගලව ගන්නට ඇති. <laughs> කෝකටත් උනේ මොකද කියලා ආරංචිය ලැබෙන්නේ නැහැ. හ්ම්. එතකන් ඉතින් මංගර දෙයි හාමුදුරන්ට බාරහාර වෙලා නිමිත්තක්කාරිය බැලුවට කාර්යකුත් නැහැ. ඔය ඔය ඔය කරුණු කාරණාවල් දැන් කරලා බලන්නම්කෝ. එහෙනම් මං ගිහින් එන්නම්. ආහා හොඳයි හොඳයි. ආ හොඳයි. ගෙහුම් වරෙන්. Thank you. ඕන්න බලන්ට මැනිකේ එහෙනම් මිනිස්සුන්ගේ හැටි. මොකද මිනිස්සුන්ගේ හැටි කියන්නේ? වෙන කාගේවත් නෙවෙයි. ඔය බණ්ඩිරාලගේ හැටි. දැන් බලන්ට ඕනේ අපට කීවේ ඔන්න පුස්සිගෙන් කිරි බෝතල් හතරක් දවස ගානේ ගන්නවා කියලා නේ. ඉතින් දවස ගානේ හතරක් ගන්නව ඇති. හතරක් නෙවෙයි මැනිකේ ඕකා උසි කකුලගේ කඩේට විතරක් කිරි බෝතල් 12ක් දෙනවා. ඔව්. මං ගියාම උසි කකුල මගෙත් එක්ක කියනවා නෙවෙයි ওই විස්තරේ. මොනවද කියන විස්තරේ? මං කඩේට ගියාම බොහොම ගරුසරුවෙන් උණු උණු කිරි ටිකක් ඈ අව උණු උණු ආප්ප සප්පායවෙන්ට දීලා මට සලකනවා. කිරිතේ එක බොහෝම හොඳයි. හරිම රසයි. කොහෙන්ද මේ කිරි කියලා නිකමට මං ඇහුවා මිනිහගෙන් දවසක්. ඉතින් මොකද කියන්නේ? ඇයි මේ මුවන් පැලස්සේ කවුරුත් දැන් කිරි ගන්නේ බණ්ඩිරාලගෙන් නව? කඩේට අපි කිරි බෝතල් 12ක්ම මිනිහගෙන් ගන්නවා. ඔව්. ඒකත් ෆූස් ගන්න කොට ඉවර වෙනවා. කිරි හොඳට යනවා කියලා උසි කකුලම කියන්නේ ඔය. හා අපි දැන් දන්නේ නැහැ නෑ මුවන් පැලසේ වුන් කිරි දෙන හැටි. එකට එකක් හරියට වතුර දානවා ඇති. කොහොම වෙතත් බණ්ඩිරාල්ට දැන් කිරි වෙලඳාමෙන් බොහොම සරුයි. අපට ඔය අගහිඟේ පෙන්වට මොකද? මිනිහට කාසි පනම් වලින් අගහිඟයක් නෑ. ඊටින් කවුරු හරි ඉරිසියාකාරයෙක් වැස්සි පන්න ගන්නට ඇති. කොහමට වුණත් දැන් මේ මුවන් පැලැස්සේ තත්ත්වේ නම් එච්චර හොඳ නෑ. පුරුදු මංකොල්ලි ඈ අපේ බණ්ඩගේ මේ කිරියෙලදන නැති වෙච්ච එක. එක පිට එක පිට ගත්තාම එච්චර හොඳ දේවල්ද මෙව්වා ඈ? ඔව් ඔව් ඔව් අපරාධ කර්ම හොරකම් වැඩි වෙන්න වැඩි වෙන්න ආණ්ඩුවේ රාජකාරී නීතියත් දඬුවමත් වැඩි වෙනවා. බොරුලක් නෑ බොරුලක් නෑ මගෙන් ආව. ඔව් ඉතින් අපරාධකාරයෝ අල්ලගත්තොත් දඬුවම් කරන්ට නීතිය අකුරටම ඉත්ත කරන්ට අපරාධකාරයෝ අල්ලගන්න බැරි එක නොවේ දැන් තියෙන වැඩි. දැන් ඔය බණ්ඩිරාලගේ කිරියල දෙන තමම්ම කඩාගෙන ගෙහුම් ඇලක දොලක ආගා දෙක පත බෑ වෙලා කම්මුතු උනානම් අපරාධකාරයෙක් නෑ නෙමෙයි. ආ. ඒ පුරස්නේ නම් හිතන්ටවත් අමාරු. කවුද දන්නේ මේක මේ ගමේ උන්ගෙම උත්තල මක්කද්ද කියලා ඈ හ්ම් එහෙම වුණොත් මැනිකේ ටික දොහක් යනකොට උත්තලංකාරයෝ මේ ආරච්චිලගේ නීතියට කොටු වෙන හැටි බලා ගන්න පුළුවන් ඕම් ආ ආ අර විසෝ වගේ කවුරු හරි ඇවිල්ලා කර පිංච ගහ ළඟ කර කැවෙනවා. පොඩ්ඩක් ඉන්න. මම මම පොඩ්ඩක් බලවල එන්න. මම මේ කර පිංච ගහේ අතු ටික සේරම ඉවරයි. හදාගෙන යනවා මුන්. ජවුන් කියන්ට බල්ලා ලිහලායි කියලා. ආ. මොන කරච්චලයක්ද මන්දා. වැටෙන වැටෙන සියඹලා ටිකක් සේරෝම හොරෙන් අහුලගෙන යනවා. පොල් ගෙඩියක් වැටෙන සද්දෙට ඇවිත් ඒකත් අරන් පැන ගන්නවා. ඉවසගෙන ඉවසගෙන ඉන්නකොට ඕන්න මිනිස්සු කරන වැඩ. ඕන්න මිනිස්සු කරන වැඩ. හොරහිත හොරහිත පණ්ඩා කොල්ලා ඉන්නකොට පලාත පැත්තක නොආපු එවුන් දැන් දැන් පේනවා නේද ඌ නැති එක දැනගෙන වතු පිටිවල සේරම දේවල් කඩා වඩා ගන්න හැටි. මං උන්දලට යස පාඩමක් උගන්වනවායි. අම්මපා යස පාඩමක් උගන්වනවා. මේ මුමුණ මුමුණ තනියම දොඩවන දේවල් ඈ මොකටද මොකටද ඔය බිසෝ ගෑණි ඔය වැටමායි මේ හක්කලම් කෙරුවේ ඈ කරපිංච ගහට අදත් වැඩේ දුන්නා නේද ඈ මොන බිසෝ ගෑණියෙක්ද ඇයි අර පිටවත්තේ නැන්දම්ම නෙවෙයි ආ උන්ද මේ රසකින්ද වැලක් හොයන්ට ආගම. ගමේ එක එකා එක එක ආරංචි ගැන කියනවලු. මං හිතුවා මේ මං හිතුවේ මොකක් හරි සංගෙඩියක් ඇති කියලා. සංගෙඩියක් නෙවෙයි. අර බණ්ඩිරාලගේ පුස්සි. ඔව්. බණ්ඩියාගේ කිරියල දෙන. ඔව් ඉතින් ඉතින් ඉතින් පුස්සි ඉන්නවයි කියනවද? ඈ? නවා නෙවෙයි. එහෙනම් මල් බාලයයි නන්දෝරිසුයි දෙන්නා වැස්සිව පන්නගෙන ගියා කියලා ගම හැම තැනම පුරචාරයි. මගෙන් අහනවා ඒක ඇත්තදයි කියලා. මොනවා මල් බාලයයි නන්දෝරිසුයි? ඔව් ඔව් උන් දෙන්න තමයි. මල් බාලයා කියන එකාගේ කකුලක් කැඩිලා දෙගංග ගහ යන්නේ කා එක. ඔය පේන්ට දෙගංග ගහ ගියාට නන්දෝරිසුත් එක්ක කූටාලියෙක් වෙලා කරන වැඩ පේනව නේද? ඈ නෑ ඉතින් උන් දෙන්න නිතරම කෝරාලයාගේ අගුපිල් ගානේ ලගිනේ එවුන්නේ කවුද දන්නේ එහෙම උසිගැන්මකටවත් උන් දෙන්න ඔය වගේ නොසණ්ඩාල කොමක් කුලාවද්ද කියලා ඈ අනිකේ ඔය එපිටවත්තේ නැන්දම්මා යමක් අහන්නේ මොකක් හරි හොඩුවාවක් දැනගෙන මටත් හිතෙනවා කෝරාලයාගේ උසිගැන්මකට මුන් දෙන්නම් මේක කරන්ටම ඇති කියලා. දැන් ඉතින් බණ්ඩිරාලයා ඇවිත් tamunට වෙච්ච අලාභය ගැන පැමිණිල්ලකුත් දමලා තියෙන හන්දා මහේජන්ත උන්නාංශගේ නීති රෙගුලාසි වලට අනුව දැන් මට කොයි මොහොතේ වුණත් පුළුවන් බණ්ඩිරාලයයි මල්බාලයයි අත්අඩංගුවට ගන්න. මේ මේ දැන් වුණත් පුළුවන් මට දැන් වුණත් පුළුවන්. නන්දෝරි සත්තඩංගුවට ගත්තොත් මල් බාලයට අත ගහන්න එපා. උගේ කකුල් දෙකමත් කැඩිලා ආ දෙගම් ගහන එකේ දඬු කඳේ ගහන එකත් නාකයි නොවේ. ඔව් ඔව් ඔව් ඉතින් නීතියේ ප්‍රකාර පුරධාන සැකකාරයා කියලා නන්දෝරි සිතරක් මුලින්ම අත්දඬුවට අරගෙන දඬු කඳේ ගහනවා. ඔව් ඔව් ඔව් ඔව් මං මේ දැන් ඔකව වලව්වට ඇදගෙන ඇවි. මේ දැන් අම්මපා මේ දැන් ඇදගෙන ඇවි. මම පොරමාදයක් නැතුව මගේ රාජකාරිය අකුරටම ඉට්ට කරනවා මං. මොකාට හරි දඬුවමක් දෙන්න කලියෙන් හරියටම වැරදිකාරයෙක්ද නැද්ද කියලා මුලින්ම සාක්ෂියතුව ඔප්පු වෙන්න ඕන නෝවේ. එහෙම නැතුව නිවැරද්දේ මිනිස්සු දඬු කඳේ ගහලා දඬුවම් දෙන එක හොඳයිද? මණිකේට මේ රාජකාරි තේරෙන්නේ නෑ මණිකේ. සැක පිට අත්දඬුවට ගත්තු කෙනෙක් පුරස්න කොලාට ඌ කුරාපු වරදක් කියනවද? නෑ නෑ. කවදාවත් ඇත්ත කියන්නේ නෑ උන්. සැක පිට ගත්තා වුණත් දඬුවමක් දීලම කියන එක නම් කොහොමටවත්ම නැතුව බෑ ඕන්. දඬුවමක් දෙන්නම ඕනේ ඕන්. අනේ මන් දන්නේ මට ඕවා ගැන හරියට දැනුමකුත් නැහැ. හරියට තේරුමකුත් නැහැ. මහජන පැමිණිලි වලට අනුව සැක පිට අත්අඩංගුවට ගැනීම වැරදිකාරයෝද නැද්ද කියලා ආකි සහිතව වග විභාග කරලා බැලීම දඬුවම් නියම කිරීම හිරේ විලංගුවේ දැමීම හෝ වැරදි කරුවන් නිදහස් කිරීම මේ සේරෝම රාජකාරී වගකීම් වලට මේ ආරච්චිල මැදිහත් වෙලා මහේ ජන්ත උන්නාන්සේට වග උතර බඳින්ට සිද්ධ වෙලා තියෙනවා ආ මෑණිකෙට ඔය බැරෑරුම් කරුණු කාරණාවල් නොතේරෙන බව මම දන්නවා මෑණිකේ හොඳයි දැන් මම පයින්ඩකාරයෝ යවලා නන්දෝරිස් ඇදගෙන ඇවිත් දඬු කඳේ ගහනවා. හොර තක්කඩිකම් වලට නම් බුරුලක් නෑ මගෙන්. ඕව් සමාවක් නෑ නෑ නෑමයි සමාවක් නෑ මගෙන්. මාව නිදහස් කරන්න මාව නිදහස් කරන්න හා හා හා මේක මේ ආරච්චිලගේ නීතියක්වත් ගමේ කාගේවත් නියෝගයක්වත් නෙවෙයි බොල අනේ හ්ම් කෙලින්ම මහයජන්ත උන්නාන්සේ මේ කිරියල දෙන හොරකම් කළ බවට උඹ අත්අඩංගුවට ගන්න කියලා තියෙනවා දැන් කෑ ගහලා වැඩක් නැහැ උඹ මහයජන්ත උන්නාන්සේට දැන් වග උතර බඳපන් මේ මේ මේ මූ දඩු කඳේ ගැහුවා නම් උඹලා හැමෝම දැන් ඵලයල්ලා ඵලයල්ලා ගෙවල් වලට ඵලයල්ලා අපි යන් අපි මෙතන කෑ ගහන්නේ නේද ඵලයල්ලා ආ හොඳයි ඵලයල්ලා අනේ ආරච්චිල මහත්තයෝ ලෝකපාලක දෙයි හාමුදුරුවෝ ඉන්නවනම් මේ කරපු අපරාධෙට නම් දෙයියෝ බලා ගන්න ඕනේ දෙයියෝම බලා ගන්න ඕනේ මාව මේ හොරකමට ගහපු අයට හොඳක් නම් වෙන්න එපා දෙයනේ අනේ මා විෂ්ණු දෙයියාඳුරෝනේ ඔබ වහන්සේ මට මේ අපරාධය කරපු උන්ට දඬුවම් කරන්න ඕනේ. අනේ කතරගමේ යාඳුරෝනේ. කාලිමෑණියනේ ඔබ වහන්සේලා මට මේ අපරාධය කළේ අයට දඬුවම් දෙන්න ඕනේ. හරි හරි හරි හරි මේ නන්දෝරිත් මෙහෙ බලාපන් මෙහෙ බලාපන්. මේ ආරතිමාත්ද? දැන් වෙලාව රාත්‍රී 9යි. උඹ නිකන්ම වෙ හිතේ අමාරුවට කෑ ගැහුවට පළක් නෑ බං. අනේ අනේ අනේ මණිකේ මණිකේ ඔය වෙදිකාරයට හරි හවඩියට හරි කියන්න වලව්වේ ගේට්ටුව වහලා දවන්න කියලා. ආ නිසා ඈ එහෙනම් මේ ගමේ මිනිස්සු කියන්නේ කොහොමද ඈ උඹ වයි තව කූටාලියෙකුයි ගිහිල්ලා බණ්ඩියාගේ කිරිවැසි හොරකම් කළා කියලා ඈ අනේ ගමේ විද්‍යාකාරෝ මෙහෙම කියන්නේ ආන්දුන්නේ උන් උන් මෙන් පහල මේ අහල පහලකවත් හිටියේ නෑනේ නිකන් අපරාධේ මාව මේවට ගහවලා තියන්නේ ආවේ. ඕම නමුත් මහේජන්ත උන්නාන්සේ උඹ අත්අඩංගුවට ගන්න කියලා මට අද අද දවාලේ අද දවාලේ දැනුම් දීමක් කරලා තියෙනවා. ඒකයි උඹ මේ අද දනු කදේ ගහන්න හේතුව. තේරුණාද? කොහොමටත් මේ හොරකම සම්බන්ධ තවත් සැකසහිත නම් උන්නාන්සේ අපිට දන්නලා ඒවලා තියෙන හාන්දා ඕන් උඹ කෑකෝණුලා හිටපන්. හා. අනේ තාන්දුන්නේ එක දවසකට නන්දෝරි තිරේ ඉලංගුවේ දාන එක අපරාධයක්. මම මේ මුවන් බැලට කාට කාටත් උදව්පදව කළා මිසක් මෙහෙම අපරාධ විපත්ති කාටවත් කරලා නෑ ආඳුරෝනේ. මොනවා? ඒවයි බණ්ඩිරාලවත් මට විරුද්ධව පැමිණිල්ලක් දාලා නෑ අයිබෝන්. ඉතින් මං ඇයි ඉරේවලංගු වෙලා ගින්නේ? මේක මා අසාධාරණයක්. අනේ මේක අසාධාරණයක්. ඔබ මේකට සම්බන්ධ වගට බණ්ඩිරාල පැමිණිල්ලක් නොකලාට ගමේ වෙන වෙන අයගේ පැමිණිලි සාක්ෂි උඹට විරුද්ධව තියෙනවා. ඉතින් ආරච්චි මහත්තයෝ මම මේ හොරකම කරපු බව ඇහින් දුටු බවට කවුද මුවන් බැලන්ස් ෆැමිලි සාක්ෂි දීලා තියන්නේ? ඒව මම දන්නේ නෑ බොල. කවුරු හරි මේ ගමේ මේ උඹට විරුද්ධව පැමිණිලි දාලා තියෙනවා. ඒකයි මේ නියෝගයේ මහේජන්ත උන්වහන්සේ වෙලා තියෙන්නේ. උන්නාංශගේ නියෝගයක් කියනකොට මට පුළුවන් ද උඹව අත්අඩංගුවට නොගෙනින්න? පුළුවන්ද? බෑ බෑ මට බෑ එහෙම කරන්න. උඹ දැන් කෑනු ගහ හිටපන්. ඔය එක එක මිනිහට බැනවදින්නේ නැතුව කෑනු ගහ විහිටපන් පාන් වෙනකන්. පාන් වෙනකන්. හ්ම් අනේ ආරච්චි මාත්‍යෝ තමුන්නාංශේ කියනවා නම් මං එහෙම ඉන්නම්. නමුත් නමුත් ආඳුරනේ මේක මහා අපරාධයක්. මේ මාව දඩු ගඳින් නිදාස් කරන්න ඕන ආච්චි මාත්‍ය අනේ බෝ ඔය අඳා ඕ ගෑවට කන්නලව් කීවට හෙට වෙනකොට මහේජන්ත උන්නාන්සේ උඹ ගැන මොනවා කියයිද කියලා කවුද බොල දන්නේ දෙයියෝ තමයි දන්නේ මේ දඬු කඳේ ගහපෙවුම් එක තව කතා කරන එක සාකච්ඡා කරන එක වැඩක් නෙවෙයි නෙවෙයි ආන් අර හවඩියාතේ හරි කොටා බාන්න මොන හරි අරින්ට ආ ආ ආ ඔව් ඔව් එහෙම හොඳයි එහෙම හොඳයි ආ එහෙම හොඳයි අද මුවන් පැලස්සේ රංගපෑම් ආරච්චිල විජේරත්න වරකාගොඩ මණිකේ ශීලා පරණමානගේ වන්දිරාල සෝමසිරි චන්ද්‍රසේන නන්දෝරිස් රෝහණ සිරිවර්ධන කතනය කමල් ගමගේ නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලා කලාශූරි මුදල් නායක සෝමරත්නයන් ගුවන් විදුලියට ලියන මුවන් පැලස්ස නිෂ්පාදනය නන්දා ජයමාන